තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ දෙවෙනි නිසුන් සෑක සමස්ත ලෝක සත්‍යයට හිතසුව සංසා දෙන තුන් ලෝකතම උත්තරීතර සේවයක් සැලසූ ශ්‍රී සද්ධර්මයක් ඇසලපුර පසළොස්වක් පොහෝ දවස අද තුන් ලෝකයේම එක හඬින් සවන් දුන්න ධර්ම දේශනාවක් පැතිරුණේ අද තමයි ලෞතර බුදුරජාණන් වහන්සේ පස්චිම භවයේහි ප්‍රතිසන්දි ග්‍රහණයේ සිද්ධ වුණේ සිද්ධාර්ථ කුමාරයන් වහන්සේ වශයෙන් උපදින්නට හරියට ඇසළ පොය දවසේදී එසේම වයස 29 දී අබිනිෂ්ක්‍රමණය සිද්ධ වුණේ පැවිදි වුණේ හරියටම ඇසළ පොය දවසේදී එසේම සාම්පතේ මහා බ්‍රහ්ම රාජයාගේ ආරාධනාවෙන් ලෝතුරා බුදු වී මාස දෙකක් පිරෙන දවසේ ඇසළ පොය දවසේ තමයි ධම්සක්පය තුන් දේශනා පවත්වන්න යෙදුනේ දසදහසක් වලට එක හඬින් ඇසෙනසේ. තවත් ඒ වාගේ විශේෂ සිදුවීම් මේ ඇසල පොයේ දාසේ සිද්ධ වී තියෙනවා. විශේෂයෙන් වික්ෂු සංඝයා වහන්සේගේ වස්සලමීමේ පෙරවස්සලමීමේ උතුම් අවස්ථාව සිද්ධ වෙන්නේ ඇසල පොයේ නිමිති කරගෙනයි. ශ්‍රී ලංකාද්වීපයේහි විශේෂ ප්‍රාතිහාර්ය සහිත දොළොස් කෝටියක් දෙන අරිහත්ත්වයට පමුණුවමින් රුවන්වැලි චෛත්‍ය රාජයන් වහන්සේ තුල ද්‍රෝණයක් සරුවක්ඥ ධාතුන් වහන්සේ වඩා හිඳුණු ලැබුණේ ඇසළ පොය දවසේදී. මේ විදිහේ ඉතා සාරාණීය කාරණා රාශියකින් පූජනීයත්වයට පත් වූ උතුම් පෝයක් දවසයි අද අපට උදාපත් වී තිබෙන්නේ. නිසා මේ දවසෙත් අපි ස්වල්ප වේලාවක් අපට ලැබෙන ආශිර්වාද පූර්වාංගම ආරාධනා පරිද්දෙන් භාවනා සම්බන්ධ ස්වල්ප වේලාවක සද්ධර්ම වර්ෂාවට සවන් දෙන්න අපි සූදානම් වෙමු. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමින් වහන්සේ. උපේක්ෂා භාවනාව නම් කවරේද? අද මේ දවසේදී අපට ආරාධනයක් ලැබෙලා තියෙනවා උපේක්ෂා බ්‍රහ්ම විහරණය ගැන. උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් පළමුවෙන් කියා දෙන්න වෙන්නේ උපේක්ෂාව කියන්නේ කුමක්ද කියන එක. උප ඉක්ෂා කියන වචන දෙකක් එකතු වෙලායි මේ උපේක්ෂා කියන පදේ හැදුනේ. එක්ක දසනං කේසු කියන පාලි ධාතු ප්‍රකෘතියෙන් අන්තරව ප්‍රත්‍ය යෙදිලායි උපේක්ෂා පදේ හැදිලා තියෙන උප කියන උපසර්ගයේ මුල් කොට ඇතිව. එතකොට එයින් බලාපොරොත්තු වෙන්නේ පක්ෂපාත නොවේ, විපක්ෂ නොවේ, නැදහත් බලන ස්වභාවයයි. ඒ විදිහේ උපේක්ෂා බුද්ධ ශාසනයේ තියෙනවා 10ක්. ඒ කියන්නේ චලංගෝපේක්ෂා කියලා රහතන් වහන්සේලාට පමණක් පිළිතුරු උපේක්ෂාවකුත් තියෙනවා. බ්‍රහ්ම විහාර උපේක්ෂාව මේ වඩන බ්‍රහ්ම විහාර භාවනාව. ඊළඟට බොජ්ජංග උපේක්ෂාව. සත්‍ය බොජ්ජංග ධර්මයන්ගේ හත්යන්නේ බොජ්ජංග උපේක්ෂාව. වීර්ය උපේක්ෂාව, වීර්ය සමභාවයටපත් කිරීමේ උපේක්ෂාව. ඒකම සංස්කාරෝපේක්ෂාව. විදර්ශනා භාවනාවේදී ලැබෙන විශේෂ ප්‍රඥාවක් සංස්කාරෝපේක්ෂාව වේදනා උපේක්ෂාව සුඛ දුක්ඛ උපේක්ඛා කියලා වේදනා තුනෙන් එකක් වේදනා උපේක්ෂාව එවාගෙම විදර්ශනා උපේක්ෂාව විදර්ශනා උපේක්ෂාව කියන්නේ විදර්ශනාට ගති වූ සියලෝම නාම රූප ධර්මයන් දැක්කන් පස්සේ ඇති වෙන උපේක්ෂාව. ඒකම తත්‍ර මධ්‍යත්තතා උපේක්ෂාව සියලෝම සෝබන චිත්තචෛසික ධර්මයන් තුල පහළ වෙන උපේක්ෂාවක් තියෙනවා. සතර මධ්‍යස්ථතා උපේක්ෂාව. ඒ වගේම ඥානෝපේක්ෂාව. ඥානෝපේක්ෂාව කියලා ප්‍රත්‍යඥානයේ තියෙන විශේෂ උපේක්ෂාව. ඒ කියන්නේ නිෂ්ප්‍රීතික සැපේ ගැනවත් ඇලෙන්නේ නැති උපේක්ෂාව. තව උපේක්ෂාවක් තියෙනවා පාරිශුද්ධ උපේක්ෂාව චතුර්ථ ඥානයේ සම්බන්ධ උපේක්ෂාව. මෙන්න මේ කියන උපේක්ෂා 10 අතුරින් එකක් තමයි මේ බ්‍රහ්ම විහාර උපේක්ෂාව. ඉතින් මේවා ගැන සවිස්තරව කියන්න කාලය අපි ගන්නෙ නෑ. විශේෂයෙන් දැන් අපට ඕන කරන්නේ මේ භාවනා වශයෙන් වඩන භ්‍රක්‍ම විහාර උපේක්ෂාව ගැන හැඳින්වීමක් කරන්නටයි. භ්‍රක්‍ම විහාර භ්‍රක්‍ම විහාර කියලා ඒ උපේක්ෂාට නමක් තියෙන්නේ. ඒක ශ්‍රේෂ්ඨ විහරණයක්. ශ්‍රේෂ්ඨ කියන එකයි බ්‍රහ්ම කියන වචනේ හඳුන්වන්නේ. එපමණක් නෙමෙයි බඹලොවේ ඉන්න බ්‍රහ්ම රාජයෝ මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණ භාවනා වඩනවා. එනිසාත් මේකට බ්‍රහ්ම විහාර කියලා කියනවා. තවත් එකක් තමයි දෙමෝපියන් වශයෙන් දරුවන් හදන දෙමෝපියන්ගේ సంతානෙහි දරුවන් ගැන මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන ගුණාංග හතරක් ඉබේම තියෙනවා. එයින් දරුවෝ ලොකු මහත් වෙලා ඉගෙන කියාගෙන රැකී ආරක්ෂා කරගෙන අමුදරුවන් හදන කාලයේදී දෙමෝපියන් බොහොම මධ්‍යස්ථ භාවයෙන් ඉන්න අපේ දරුවන්ට අපි නැතත් දැන් සුවසේ ජීවත් වෙන්න පුළුවන් නේද කියලා. ඒ විදිහේ උපේක්ෂාව බ්‍රහ්ම විහෙරණ උපේක්ෂාවක් හැටියට හඳුන්වනමුත් ඒක ධ්‍යාන වඩන භාවනාවක් ගැනයි මෙතන බ්‍රහ්ම විහාර භාවනා නමින් හඳුන්වන්නේ. ස්වාමීන් වහන්සේ උපේක්ෂා බ්‍රහ්ම විහාර භාවනාව කවර චරිතයකට ගැලපේද? විශේෂයෙන් මේ උපේක්ෂා බ්‍රහ්ම විහෙරණය දේශ චරිතයට අයිති භාවනාවක්. දැන් දේශ චරිතයගේ ස්වභාවයේ ගැටෙන සුළු බවනේ, නුරුස්සන සුළු බවනේ ඕට මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන භාවනා හතර විශේෂයෙන්ම ශක්‍රාය වෙනවා. කසින භාවනා හතරක් තියෙනවා නීල පීත ලෝහිත ඕදාත කියලා වර්ණ කසින හතරක්. ඒ හතරක් ශක්‍රාය වෙන්නේ දේශ චරිතයට කියලා හඳුන්වනවා. නමුත් අනිකු සියලු දෙනාටත් මේක වඩන්න පුළුවනි. දේශ චරිතයට ශක්‍රාය වෙනවා කියන්නේ ඌට කෙලින්ම දේශය යටපත් කරගන්න මේක උපකාර වෙනවා. එනිසා තමයි ඒක ශක්‍රාය කියලා කියන්නේ. නමුත් රාග චරිතයට, දේශ චරිතයට, මෝහ චරිතයට, විතරක චරිතයට, බුද්ධි චරිතයට, සද්ධා චරිතයට ඕනම කෙනෙකුට මේක වඩන්න පුළුවන්. ඒ වගේ පිළිවෙලක් තියෙනවා. ඒ අනුව ගුරු උපදේශ ලබාගෙන වඩන්නට ඕනේ. එසේ වඩන භාවනාවෙන් තමයි සාර්ථක ප්‍රතිඵල ලබන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට මේ කල්ප විනාශ ආරම්භ කාලයේදී කාගවත් උපදේශයක් නැතත් බොහෝ සෙයින් මිනිස්සෝ දේවත්වයට හරි මනුෂ්‍යාත්මී ඉඳලා හරි මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා ධානය වඩා බඹලෝ යන සිරිතක් තියෙනවා. එතෙන් ධානාපාන සත්‍ය සමහරව වඩනවා. සමහර කෙනෙක් කසින භාවනාවක් වඩනවා. ඒවා ධර්මතා වශයෙන් එයත්න් හුරු පුරුදු වෙනවා. කල්ප විනාශය ආරම්භයේදී මනුලෝව දෙව්ලොව හය බඹලෝ තුන මෙම විනාශ වෙන බැවින් ඊට ඉහළින් බඹලෝ වලට යන්න ඕනේ. එනිසා ඒ කාලය තුලත් මේ බ්‍රහ්ම විහරණ භාවනා වඩන බැවින් මේක සෑම සත්‍යයකම සසරදී පුරුදු කරව භාවනාවක්. නමුත් බුද්ධ ශාසනයේදී මේක භාවනා වශයෙන් වඩන්නේ ඒ දෙව්ලෝ බඹලෝ යන්න නෙමෙයි. ප්‍රධාන වශයෙන් විදර්ශනාට පදනම් කරගෙන මාර්ගඵල නිවන් ආબોධ කරගන්නටයි. එනිසා භාවනා නිසංස පහක් තියෙනවා. එයින් එකක් තමයි විදර්ශනාට පදනම් වීම. එනිසා තමයි බුද්ධ ශාසනයේ මේ සමත භාවනා වශයෙන් වඩනු ලබන්නේ. ඉතින් ඒ භාවනා වඩන හැට ගැන තමයි ඊළඟට අපට සාකච්ඡා කරන්න තියෙන්නේ. ස්වාමින් වහන්සේ උපේක්ෂා බ්‍රහ්ම විහාර භාවනාවේ අනුපිළිවෙල කෙසේද? උපේක්ෂා බ්‍රහ්ම විහරණේ වඩන්නත් අනුපිළිවෙල තත්වයක් තියෙනවා. අනුපිළිවෙල කියන්නේ එකපාරට උපේක්ෂා ධ්‍යාන වැඩෙන්නේ නැහැ. උපේක්ෂා ධ්‍යාන වඩන්න මුලින් මෛත්‍රී කරුණා මුදිතා කියන මේ භාවනා තුනෙන් ධ්‍යාන තුනක් තුනක් ලබාගෙන සිටින්න ඕනේ. මෛත්‍රී භාවනාවෙන් අර චතුස්ක ක්‍රමයේට පුළුවන්කම තියෙන්නේ ධ්‍යාන තුනක් වඩන්න පමණයි. ප්‍රථම ධ්‍යානෙ, ද්විතීය ධ්‍යානෙ, තෘතීය ධ්‍යානෙ. ඒ ධ්‍යාන තුනම සෝමනස්ස සාගත සිතින් තමයි ලැබෙන්නේ. උපේක්ෂා සාගත සිතින් ඒ මෙත්තා, කරුණා, මුදිතා කියන මේ ධ්‍යාන ලැබෙන්නේ නැහැ. එනිසා තමයි ධ්‍යාන තුනක් තුනක් බැගින් ලැබෙන්නේ. ඒ ධ්‍යාන තුනෙන් මෛත්‍රී ධ්‍යාන වඩලා කරුණා ධ්‍යාන වඩන්නට ඕනේ. කරුණා ධානය වඩලා මුදිතා ධානය වඩන්නට ඕන. මුදිතා ධානය වැඩුවෙන් පස්සේ තමයි මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණයෙන් ධානය ලැබෙන්නේ. ඒක වඩන පිළිවෙලක් තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෛත්‍රී භාවනා පටන් ගන්නකොට කෙලේ පළමුවෙන් තමන්ගේ මෛත්‍රී කරගෙන තමන්ට ගරු කටයුතු උතුමේ කරමුණු කරගෙන මෛත්‍රී ධානය වඩනවා හිතවත් කෙනෙකුට. ඊළඟට මධ්‍යස්ථ කෙනෙකුට වඩනවා මෛත්‍රිය. ඊළඟට සත්ව දෙකට වඩනවා. ඔය ක්‍රමයටයි මෛත්‍රී භාවනාවේ අනුපිළිවෙල උනේ. කරුණා භාවනාවට අනුමුලෙල වෙන්නේ පළමුවෙන්ම අරමුණු කරන්නේ දුක්ඛිත සත්‍යයක් දුකටපත් වූ කෙනෙක් අරමුණු කරගෙන කරුණා ප්‍රථම ධානාදී ධාන තුන වඩනවා ඊළඟට හිතවතාට ඊළඟට මධ්‍යස්ථයාට ඊළඟට ඔය විදිහට තුන් ආකාරයෙන් පටන් ගන්න ඕනේ දුක්ඛිත සත්‍යයට පළමුවෙන් කරුණා වඩනවා ඊළඟට තමන්ට හිතවත් වූ කල්යාණ මිත්‍ර කෙනෙකුට කරුණා වඩනවා ඊළඟට සතුරෙක් ඉන්නවා නම් ඒ අත්තන්නත් වඩනවා මැදහත් අයටත් වඩනවා ඒ පිළිවෙලට ඕනේ කරුණා භාවනාවේ අනුපිළිවෙල යන්න මුදිතා භාවනාවේදී මුලින්ම ගන්නේ තමන්ට බොහොම හිතවත් වූ නමුත් සම්පත් ඇති කෙනෙක් ධන දානි අසීචුරු සම්පත් ආරෝග්‍ය සම්පත් වර්ණ සම්පත්, යසීසුර සම්පත් මේ වාගේ සම්පත් ඇති කෙනෙක් අරමුණු කරගෙන තම පළමුවෙන් මුදිතා ධ්‍යාන වඩන්නේ. ඊළඟට තමන්ගේ හිතවත් අයට වඩනවා. මුදිතා ඊළඟට මධ්‍යස්ථයන්ට වඩනවා. ඊළඟට අහිතවත් අයටත් මුදිතා වඩනවා. ඒ පිළිවෙලට යන්න ඕනේ මුදිතා භාවනාව. උපේක්ෂා භාවනාවේ අනුපිළිවෙල ඊටත් වෙනස්. එතන තියෙන්නේ උපේක්ෂාවට ගන්නේ මධ්‍යස්ථ පුජ්‍යලී. Taman උපකාරත් වෙලා නැහැ, අනුපකාර වෙලත් නැහැ. හිතවත්කමකුත් නැහැ, අහිතවත්කමකුත් නැහැ යම් කෙනෙක් ගැන. ඒ තැනත්තාරමුණු කරගෙන තමයි පළමුවෙන්ම ආරම්භ කරන්නේ මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණ භාවනාව. ඊළඟට පුළුවන් තමන්ගේ හිතවත් කෙනෙකුට වඩන්න. ඊළඟට පුළුවන් අහිතවත් කෙනෙකුට වඩන්න. මේ පිළිවෙලටයි මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණේ ආරම්භ කරනු ලබන්නේ අනුපිළිවෙලින්. පළමුවෙන්ම උපේක්ෂා බ්‍රහ්ම විහරණේ වඩන්න තමන් සීලවන්තයෙක් වෙන්න ඕනේ. තමන් දක්නා අඩුගානේ ජීවිතයක් නම් පංචශීලයේ ආජීවස්තමක සීලයේ බොහෝ දවසක නම් අෂ්ටාංග උපෝසත සීලය නැත්නම් ඝාත දස සීලය එවාගේ පැවිදි උතුමන් නම් සාමණේර කෙනෙක් නම් සාමණේර දස සීලය උපසම්පදා උතුමෙක් නම් කෝටියක් සංවර උපසම්පදා සීලයේ වශයෙන් ඒ තමා රක්නා සීලයේ අංග 8කින් යුක්තව රැකී තියෙන්නට ඕන සීල විසුද්ධිය පිහිටා සිටින්නටම ඕන භාවනාවක් ධ්‍යාන බවට වඩන්නේ. සීල විසුද්ධිය කියලා කියන්නේ අඛණ්ඩ අච්ඡේද්‍ර අසබල අකල්මාස බුද්ධිස්ස විඤ්ඤුප්පසත් අපරාමර්ථ සමාධි සංවත්තනික කියන අට ආකාරයෙන් සීලය පිළිලා තියෙන්න ඕනේ. පංච සීලය වුණත් ওই අංග අටින් රැකෙන්නට ඕනේ. අඛණ්ඩ කියන්නේ මුලින් අගින් සීලය කැඩිලා නැහැ. අච්චිද්දරි කියන්නේ මැදින් සීලයේ සිදුරු වෙලා නැහැ. ඒ වගේම අසබල කියන්නේ තේලියට තේලියල ශික්ෂාපද කැඩලා නැහැ. අකල් මාස කියන්නේ තනින් තනින් තනින් ශික්ෂාපද කැඩලා නැහැ. ඒ වගේම බුද්ධිස්ස කියලා කියන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාදියක් අපේක්ෂා කරන්නේ නැහැ. ඊළඟට අපරාමට්ඨ කියන්නේ විඤ්ඤුක්ක සත්‍ය කියන්නේ බුදුපසේ බුදුමහා රහතුන් වහන්සේලා සීලේ පිරු ආකාරයටම සීලේ පුරනවා. එවාගේම එවැනි උතුමෙක් දැක්කන සාදු කියා සතුටු වෙන්න පුළුවන් ඇතද සීලය පුරනවා. ඒක වෙන්නේ උපසත්ක. අපරාමර්ථ කියන්නේ සීලය නිසා මට උපනුපන්තන දිව්‍ය ලෝකයන්ද ලැබේවා, බඹලෝ යන්ද ලැබේවා, ශාස්ත්‍රීය බ්‍රාහ්මණ ආදී සම්පල් ලැබේවා, ධන සම්පල් ලැබේවා, පරිවාර සම්පල් ලැබේවා ආදී අනාගත ලෞකික ප්‍රාර්ථනාවක් කරන්නේ නැහැ. සීලය රකින්න ඒකාන්තයෙන් ධ්‍යාන මාර්ගඵල නිවන් ආબોධ කර ගැනීමේ අදිෂ්ඨානයෙන් ඒකට කියනවා අපරාමර්ථ සීලය ඊළඟට සීලේ රකින්නකොට ඒ විදිහට ගහක් මුල හිටියක්, තලිතලාවක, ගල්තලාවක හිටියක්, කුඩසෙනසුනක හිටියක්, වාඩි වෙලා හිටියක්, එවාගෙම හිටගෙන හිටියක්, ඇලවෙලා හිටියක් හිත සමාධි වෙනවා. සීලය පිරිසිදු එක්කිනාට වහවා හිත සමාධි වෙනවා. මේ විදිහට රක්නා සීලයට තමයි සීල විසුද්ධිය කියලා කියන්නේ. ඒකම එක තවත් ආකාර පහකින් පිරෙන්නට ඕනේ සංවර පහක්. ඒ කියන්නේ සීල සංවරය, සති සංවරය, කාන්ති සංවරය, ඥාන සංවරය, විරි සංවරය කියලා. ඒ දෙන සීලය හරියට රැකෙන්නට ඕනේ. ඒ කියන්නේ සීල සංවරය කියන්නේ ශික්ෂාපද මේ අට ආකාරයකින් රකින්නවා. ඊළඟට සති සංවරය කියන්නේ ඇස කන නෑය දිව කය හිත මේ දොරටු හාර ලැබෙන අරමුණු වලදී කෙලෙස් උපදින්නේ නැති හැටියට සතිමන්තව වාසය කරනවා. ඒ සංවරය අවශ්‍යයි සීලයක් පිළිඳ. ඥාන සංවරය කියන්නේ සීලය පිළිබඳ සියල්ල මනමින් දැනගෙන වාසය කරනවා. ඥාන සංවරය කන්ද සංවරය කියන්නේ සීතල උණුසුම බඩගින්න පිපාස මැසි මඳුරු පීඩා උවැසි සුලම් විස කුරු සර්පාදීන්ගේ පීඩා ඔක්කොම ඉවසනවා අනුන්ගේ නිന്ദා පාස ගර්ජන තර්ජන ඉවසනවා කායික රෝගාබාධ වේදනා දුක් කරදර ඉවසනවා එතන කියන කන්ති සංවරය විරේ සංවරය කියන්නේ කොච්චර සංවර වුණත් හිත ඇතුලේ කෙලෙස් සිටිවිලි ඇති වෙන්න පුළුවන්. ඒවා ඒ ඒ වේලාවෙම නුවණින් යුක්තව වීරය කළ මැඩ පවත්වනවා. ඒකට කියනවා විරිය සංවරය. විදියට සීලය මැනවින් පුරාගෙන සිටින්නට ඕන භාවනා කරන්න. ඊළඟට මේ භාවනා කරන තැනත්තා ගුරු උපදේශ හරියටම දැනගෙන ඉන්නට ඕන ගුරු උපදේශ අනුවම පිළිවෙත් වඩන්නට ඕන. වාඩි වෙන හැටි මෙහෙමයි ඒ වගේම ඇහැ තියාගන්නේ මෙහෙමයි, අත තියාගන්නේ මෙහෙමයි. අතීත දේවල් හිතන් දෙපා, අනාගත දේවල් හිතන් දෙපා, කරපු නොකරපු දේවල් හිතන් දෙපා, අනුන් කියපු කරපු දේවල් හිතන් දෙපා. තමන්ගේ මනස තමන් ඉදිරියේම තබාගෙන මේ භාවනා වඩන්න කියලායි ගුරු උපදේශ දෙන්නේ. ඒ විදිහට ගුරු උපදේශ ඇතුව භාවනා වඩමින් තමයි අනුපිළිවෙලින් මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණය සාර්ථක කරගන්නේ. ඊළඟට මෛත්‍රී ධ්‍යාන ටික වඩන්නට ඕනේ ඒ ඉරියව්වේම. මෛත්‍රී ධ්‍යාන තුනක් තුනක් බැගින් උපදවන්න ඕනේ. ඊළඟට කරුණා ධ්‍යාන තුනක් බැගින් උපදවන්නට ඕනේ. ඊළඟට මුදිතා ධ්‍යාන තුනක් උපදවන්නට ඕනේ. ඊළඟට තමයි මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණ භාවනාවට ආරම්භ වෙන්නේ. හැබැයි තින් කල්ැතුව උපේක්ෂා බ්‍රහ්ම විහරණයේ වැඩුවට කමක් නැහැ. ධ්‍යාන නොවඩන අදහසින් ධ්‍යාන වැඩෙන්නේ මේ පිළිවෙලයි. එතකොට ඒ විදිහේ ධ්‍යාන වැඩිීමේදී ප්‍රධාන අරමුණ වෙන්නේ සියලුම සත්වෝ මේ කර්මයේ ශෝකයේ කොට ඇති බව සැලකීමයි. ඒ හිතවත් අහිතවත් සෑම සත්වයන්ද පොදුයි මේක. සෑම කෙනෙක්ම දැන් මමත් කර්මයේ ශෝකයේ කොට ඇති කෙනෙක්. අනිත් ඇත්තොත් කර්මයේ ශෝකයේ කොට ඇති කෙනෙක්. ඒකට පද පහක් තියෙනවා අපේ බුද්ධ වචනේ. ඒ කියන්නේ කම්massa කෝම්හි, කම්මදායාදෝ, කම්මයෝනි, කම්මබන්දු, කම්මපටිසරණෝ මේ ක්‍රමයේදී තියෙනවා වචන පහක්. තමන්ට තමන් කියා ගන්නව මම කර්මයේ සුවකීය කොට ඇත්තෙමි. මම කර්මයේ දායාද කොට ඇත්තෙමි. මම කර්මයේ සැප දුක් ලැබීමේ මූල හේතුව කොට ඇත්තෙමි. මම කර්මයේම ඥාති කොට ඇත්තෙමි. මම කර්මය පිළිසරණ කොට ඇත්තෙමි කියලා තමන් ගැන හිතෙනවා. හැබැයි ධ්‍යාන වැඩෙන්න ඔය වචන පහම ගන්නෙ නෑ. එක වචනයයි ගන්නේ. එක වචනයක් අරගෙන තමයි ධ්‍යාන වැඩෙන්නේ. මේ කරුණු පහ දක්වන්නේ Tamanne කැමති වචනයක් එකෙන් තෝරගන්නටයි. ඊළඟට දැන් Taman ඉදිරියේ ඉන්නවා හිතා ගන්නවා මධ්‍යස්ථ කුජ්ජලයේ. ඒ මධ්‍යස්ථ කුජ්ජලයා හරියට ඉදිරිපිට ඉන්නවා ගිහින් අරමුණු කරගෙන මේ පින්නතා කර්මයේ ශෝකයේ කොට ඇත්තේ කර්මයේ දායාද කොට ඇත්තේ කර්මය සැප දුක් ලැබීමේ මූල හේතුව කොට ඇත්තේ කර්මයේ ඥාති කොට ඇත්තේ ඒ කර්මයේ පිළිසරණ කොට ඇත්තේ කියන වචන පහෙන් එක වචනයක් ගන්නවා. මේ තැනත්තා කර්මයේ ශෝකීය කොට ඇත්තේ කර්මයේ ශෝකීය කොට ඇත්තේ කර්මයේ කුශෝකීය කොට ඇත්තේ ඒ කියන්නේ කර්මයේ තමන්ගේ එකම දේ කර්මය කියන එකයි. ඒ විදිහට සීවර දහස්වර දසදහස්වර හිතින් ආවර්ජන කරනවා. ඉක්මන් නොවේ, අමා නොවේ, හිත එහා මෙහා විසිර යන්නේ නොදී මේ එකම වචනය එකම පුජ්‍යලේ කරමුණු කරන මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කිරීමේදී හිත නීවරණ යටපත් වෙනවා. නීවරණ යටපත් වීමේදී හිතට පුදුමාකාර අර ප්‍රීති පස්සද්ධි සමාධි ලක්ෂණ ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. පළමුවෙන් ලදරු ප්‍රීතියක් ඇතිවෙනවා ප්‍රමෝද්ය කියලා. ඊළඟට පස්වනක් ප්‍රීතිය ඇති වෙනවා. පස්වනක් කියන්නේ ක්‍රම පහක ප්‍රීතියක් තියෙනවානේ විශේෂ ප්‍රීතියක්. කනිකා ප්‍රීති, ඔක්කාන්තිකා ප්‍රීති, උබ්බේගා ප්‍රීති, කරණා ප්‍රීති කියලා කනිකා ප්‍රීති කියන්නේ ශරීරයේ ඕමෝද්ගමණය වෙනවා. ඒ වගේම මූදු දැල්ල වෙරළ හැප්පෙන්න වගේ මේ ප්‍රීති රැල්ල රැල්ල එනවා. ඒ වගේම අහසේ විදුලි කොටන්න වගේ මේ ප්‍රීති වේගය එනවා. ඒ වගේම වතුරේ ගිලී ඉන්න වගේ ප්‍රීති වේගය එනවා. අහසේ ඉන්න වගේ ප්‍රීති වේගය එනවා. මේ විදිහට ප්‍රීතිය ඇති වෙන්න පුළුවන්. ඒවා සමහර කෙනෙක් හිතනවා ධ්‍යාන කියලා නෑ ධ්‍යාන නෙමෙයි. ඒක අර හිත සමාධි වෙන්න ආසන්නයේ තියෙන ප්‍රීති සම්ප්‍රත්‍ය ප්‍රීතිය. ඊළඟට පස්සද්ධිය ඇති වෙනවා. ප්‍රීතිය නිසා පස්සද්ධිය ඇති වෙනවා. පස්සද්ධිය කියන්නේ හිතේ ගතේ සංසිධියේම ඇති වෙනවා. වාඩි වෙලා ඉන්නකොට Taman නොදැනී යනවා. මේ වාඩි වෙලා ඉන්නේ පොළවේද අහසද කියලා දැනෙන්නේ ඒ විදිහට මේ Tamanගේ ශරීරේ බොහොම හැල්ලු බාට දැනෙනවා. නමුත් ඒව ගැන හිත හිතා එන්නේ නැහැ. ඒ පස්සද්ධිය නිසා සැපයක් ඇති වෙනවා. ඒකත් එක්තරා විශේෂ ලක්ෂණයක්. ප්‍රීතිය, ප්‍රමෝදය, ප්‍රීතිය, පස්සද්ධිය, සැපය. ඒ සැපය කියන්නේ කායට, මනසට ඇතිවෙන සාන්ත ස්වභාවයක්. ඒ සැපය ගැන අපි 아무තෙන් ආස්වාද කරන්නේ නැහැ. ඒ ගැන හිතන්නේ නැහැ. තමන්ගේ භාවනා පමනක් කරන යනකොට තමයි දැන් අර මේ මොහොතේ වෙනකොට මෙත්තා කරුණා මුදිතා ධ්‍යාන ලබා හිතේ බැවින් නීවරණ යටපත් වෙන්නේ පමාවක් නැතුව සිද්ධ වෙනවා. නීවරණ එන්නෙම නැහැ. ඒ වෙලාවේ හිත සමාධිමත් වෙනවා. ඒ එක පුජ්‍යලේ අරමුණු කරන එක පාරටම තමන්ගේ සිතේ විතරක නැති, ਵਿਚාර නැති, ප්‍රීතිය නැති, සැපයක් නැති උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙකකින් යුක්ත වූ ධානයක් පහළ වෙනවා. මේක තමයි චතුර්ථ ධානය කියලා කියන්නේ. එතන අර මුලින් පළවෙනි දෙවෙනි තුන්වෙනි ධානයන් ලැබුණු කිසිවක් එතන නැහැ. ඒ කියන්නේ විතරක ਵਿਚාර දෙක ප්‍රථම ඥානෙ තිබුණා. ဒုတိ ය ඥානෙත් එතකොට ඒ දෙක නැහැ. තතිය ඥානෙ එතකොට ප්‍රීතියක් නැහැ. ඊළඟට චතුර්ථ ඥානෙට එනකොට සුඛය නැහැ. ඒක ඇති වෙන්නේ උපේක්ෂාවේදී පමණයි. උපේක්ෂා කරුණා මුදිතා තුනට නැහැ. උපේක්ෂා සහගත ඥාන ලැබෙන්නේ නැහැ කිව්වනේ. ඊළඟට උපේක්ෂා සහගත චිත්ත සමාධියක් ලැබෙනවා උපේක්ෂා ඒකාග්‍රතාව කියන සමාධියක් ලැබෙනවා ඒක බොහොම සාන්තයි බොහොම ප්‍රණීතයි ඒ මොහොතේ හුස්ම රැල්ල නවතිනවා හුස්ම රැල්ල නවතිනවා කියන්නේ ශරීරයේ හේම පිටින් ඇද වැටෙනවා හැම නෙමෙයි හිතේ සාන්ත නිසා හුස්ම රැල්ල අවශ්‍ය වෙන්නේ නැහැ ඒකට කියනවා කාය සංස්කාර නිරෝධය කියලා ඒක සියලුම චතුර්ථ ධානය අවස්ථාවේදී සිද්ධ වෙන දෙයක් එතකොට මෙන්න මේ විදිහේ පළමුවෙන් මේ සමාධිය ඇති වුණාට එක පාටයක දිග වේලාවක් පවතින්නේ නැහැ. ඒක නැවත නැවත නැවත සමාධිය සමාධිය ප්‍රගුණ කරන්නට ඕනේ. පළමුවෙන් ඇති වෙන එක චිත්තක්ෂණයක් පමණ කෙටි වේලාවයි. ඒ ඉරියව්වෙම වෙනස් නොවේ නැවතත් මෙනෙහි කරන යනකොට මේ පින්නතා කර්මේශෝකයේ කොට ඇත්තේ කර්මේශෝකයේ කොට ඇත්තේ කෙනෙක් මෙනෙහි කරගෙන යනකොට නැවතත් ඒ ධ්‍යානය පහළ වෙනවා. ඒ පහළ වෙන්න උනහම විනාඩියක් පවතිවා විනාඩි දෙකක් පවතිවා විනාඩි 3ක් විනාඩි 5ක් විනාඩි 10ක් ආදී වශයෙන් ටිකෙන් ටික එක කල් පවත්වන්න අදිෂ්ඨාන කරන්නට ඕන. එහෙම අදිෂ්ඨාන කරමින් ඒක වශීතාවට පමුණවා ගන්නට ඕන. ඒ කියන්නේ ඒ ඥානයේ පිළිබඳ වචනේ අපි ආවර්ජනා කරනවා. ඒක ආවර්ජනාව. ඊළඟට ඒ ධ්‍යානයේ සමාදිනවා. සමාධියෙන් නිස්සනමිත වෙනවා මේක විනාඩි 3ක් විනාඩි 5ක් විනාඩි 10ක් ආදී වශයෙන් පවතිවා කියලා එකපාරට දිග වේලාවක් හිතන්නේ නැහැ. ප්‍රගුණ කරන්නේ විනාඩියෙන් දෙකෙන් තුනෙන් විදිහට ටිකෙන් ටික ඉහළට දියුණු කරන්නේ. ඒකට කියන අදිෂ්ඨාන කියලා. ඊළඟට අසවල් වේලාවේ ධ්‍යානයෙන් අවදි වීම වේවා කියලා අදිෂ්ඨාන කරන්න කියනවා. ඒකට කියනවා උත්තානා කියලා. එතකොට ආවර්ජන සමාපර්ජන අදිෂ්ඨාන උත්තානා ඔය ටික පුරුදු වුණාට පස්සේ ධානාංග බලනවා. මේ ධානාංග බලනකොට දැන් එතන ආලෝකයක් තියෙනවා. ඒ ආලෝකේ වෘද්ධ වස්තුවට යොමු කරලා ඒ ධාන සිතට මේ භාවනා සිත අර විචාරක වාසයෙන් නෙමෙයි එතන විචාරයක් නැහැ, ප්‍රීතියක් නැහැ, සැපයක් නැහැ. එතන තියෙන උපේක්ෂාව. එතන තියෙන උපේක්ෂා සාගත වේදනාවකුයි ඊළඟට මේ ඒකාග්‍රතාවය. මේ දෙක මෙනෙහි කරනවා. ධානාංග විදර්ශනා කරන්න වගේ මෙනෙහි කරනවා. ඒකට කියනවා පච්චරය කරනවා කියලා. මෙහෙම ආවර්ජන, සමාපජ්ජන, අධිෂ්ඨාන, ගුට්ඨාන, පච්චරය කරන කියන්නේ කරුණු පහෙන් මේ ධ්‍යානය ශක්තිමත් කරගන්නවා. ඉතින් ඒක දැන් 100 වර 1000 වර නැවත නැවත නැවත ප්‍රගුණ කරන්නට ඕනේ. එසේ ප්‍රගුණ කරගෙන ඊළඟට මධ්‍යස්ථ පුද්ගලයන් දෙන්නේ අරගෙන ධාන වඩනවා. තුන් දෙනෙක් අරගෙන ධාන වඩනවා. එහෙම 10 දෙනෙක් විතර අල්ලගෙන ධාන වඩනවා. ඊළඟට හේතුවක් පුද්ගලයෙක් අරමුණු කරගෙන චතුර්ථ ධානය වඩනවා. එයින් දෙන්නේ තුන් දෙනෙක්, හතර දෙනෙක්, පහ දෙනෙක් ආදී වශයෙන් 10 දෙනෙක් විතර එකට එකතු කරලා ධානය වඩනවා. ඊළඟට අනිතවත් පුද්ගලයෙක් ඉන්නවා නම් ඔහුටත් ඒ වාගේ උපේක්ෂා ධානය වඩනවා. මේම ප්‍රගුණ කරගත්තන් පස්සේ තමයි ටිකෙන් ටික ඈතට මේක විහිදුවන්නේ. ඒ කියන්නේ තමන් ඉන්න නිවසක් නම් නැත්නම් ආවාසයක් නම් එතන ඉන්න සීල සත්‍යයන් ධානය වඩනවා. ඊළඟට තමන් ඉන්නේ ගමේ, තමන් ඉන්නේ නගරේ, තමන් ඉන්නේ මේ ලංකාවේ, තමන් ඉන්නේ මේ ලෝකේ ඔය දිහේට ස්ථාන වශයෙන් ඈතට ඈතට ඈතට මේ සිත විහිදුවමින් ධ්‍යාන වඩන සීල සත්‍යයන්ද ඊළඟට නැගෙනහිර දිශාවේ සීල සත්‍යයන්ද දකුණු දිශාවේ බටහිර දිශාවේ උතුරු දිශාවේ එවාගෙම නැගෙනහිර අනු දිශාවේ දකුණු අනු දිශාවේ බටහිර අනු දිශාවේ උතුරු අනු දිශාවේ කියලා මේ විදිහට යට දිශාව උඩ දිශාව කියන දස දිශාවටම ඒ සීල සත්‍යයන් මේ ධ්‍යානය වඩනවා. තවන් දුරට සත්‍යයන් කියලා එක වචනයක් අරගෙන ධ්‍යාන වැඩුවා වගේ ඒ ඒ දිශාවල සීල ප්‍රාණීන්, සීල භූතයන්ද, සීල පුජ්‍යලයන්ද, සීල ආත්භාවයන්ද ඔය වචන පාට සීලෝම සත්‍යෝ ආйти. ඊළඟට සීල ස්ත්‍රීන්ද, සීල පුරුෂයන්ද, සීල ආර්යයන්ට, සීල අනාර්යයන්ට සියලු දෙවියන්ට සියලු මිනිස්යන්ට සියලු වෙනිපාතික සත්‍යයන්ට කියලා සත්ව කොටාස 12ක් අපට තියෙනවා. ඒ සත්ව කොටාස 12ට වෙන වෙන වෙන වෙනම මේ ධ්‍යානෙ වඩනවා. එසේ වැඩිීමේදී තමන්ගේ සිත අර එකම වචනයක් අරගෙන එකම ධ්‍යානයක් ලබන්න බැවින් මේ ධ්‍යාන 132ක් අපට ඒ අනුව ලබන්න පුළුවන්. මෙන්න මේකයි මේ උපේක්ෂා බ්‍රහ්ම විහරණ භාවනාවේ අනුපිළිවෙල. අවසරයි ස්වාමීන් වහන්ස උපේක්ෂා භාවනාවට බාධක මොනවාද? උපේක්ෂා භාවනාවට බාධක තියෙන ඇලීම ගැටීම. ඇලීම ගැටීම සහ අඥාන උපේක්ෂාව කියන තුනක් තියෙනවානේ. ඒවා අපට බාධාවක් වෙනවා. අඥාන උපේක්ෂාව කියනම බලාගෙන ඉන්න හැටියට බලාගෙන ඉන්නවා කිසිම සොම්නසක් නැහැ, දුම්නසක් නැහැ, අනුහිනා වුණොත් හිනා වෙනවා, කනගාටුනොත් කනගාටුන ඒ වාගේ අවබෝධයක් නැති උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාවට කියන අඥානෝපේක්ෂාව කියලා. ඒකෙන් ඇතිවදන්න ඒකත් මේකට බාධාවක්. අනික තමයි ඇලීම ගැටීම. ඕනෑම දෙයක් දුටුවාම ඇසුවාම දැනුණාම සමහර කෙනෙක් ඒකට බොහෝම ආස්වාද කරමින් ඇලෙනවා. ඒකත් මේකට බාධාවක්. සමහර කෙනෙක් Tamanda අහිතකර දෙයක් දැක්ක ගමන්, ඇහුණ ගමන්, හිතුණු ගමන් පාටිත කුපිත වෙනවා. ඒකත් ගැටීම, ඒකත් බාධාවක්. ඔය තුන තමයි විශේෂයෙන් බාධා වශයෙන් තියෙන්නේ. අනික් කාරණේ තමයිකින් භාවනා වඩන කෙනෙකු නිතර නිතර නිතර නොයදෙනවා නම් ඒකත් භාවනාවට බාධාවක්. දැන් භාවනා කරන කෙනෙක් උදේ ටිකක් භාවනා කරන අය වෙන වැඩකට යෙදෙනවා. ඒ වැඩක වැඩින් අනිකුත් බාහිර වැඩවලින් වැඩි වේලාවක් ගත කරනවා. ඒ වගේම මේ තමන්ගේ හිතට එන අරමුණු ඔස්සේ හිත හිතා ඉන්නවා. විතරක කර කර ඉන්නවා. ඔය වාගේ අර නීවරණයන්ට ආසන්න දේවල් අනුව පවතිනකොට මේකට භාවනාවට බාධාාවක් වෙනවා. තිබෙච්ච ධානයේ පවා නැති වී යනවා. මෙන්න මේක නිසා බාධක වශයෙන් තේරුම් ගන්නටම ඕනේ මේ භාවනා වැඩිීමේදී මෙන්න මේ දේවල් බාධාවක් වෙනවා කියන එක තේරුම් අරගෙන එයින් වැළකී ආරක්ෂා වෙලා මේ භාවනා වඩන්නට ඕනේ. ස්වාමින් වහන්සේ උපේක්ෂා භාවනාවෙන් ලැබිය හැකි ධ්‍යාන සමාධිය මොනවාද? භ්‍රම විහරණ භාවනාවෙන් ලැබෙන්නේ චතුර්ථ ධානයේ පමණයි. දැන් ඔය ධ්‍යාන ක්‍රම දෙකක් තියෙනවානේ චතුස්ක ක්‍රමයේ පංචක ක්‍රමයේ කියලා. චතුස්ක ක්‍රමයට නම් ධ්‍යාන හතර වෙනි ධ්‍යානයයි ලැබෙන්නේ. පංචක ක්‍රමයෙන් පස්වෙනි ධ්‍යානයයි ලැබෙන්නේ. ඒ දෙකක් ලැබෙන ක්‍රමයක් අපි දැනගෙන තියෙන්න ඕනේ බෞද්ධයන් වශයෙන්. ඇයි මේ චතුස්ක ක්‍රමයේ ලැබෙන්නේ? ඇයි මේ පංචක ක්‍රමයේ කියලා එකක් තියෙන්නේ කියලා. චතුස්ක ක්‍රමයේ ලැබෙන්නේ දැන් ප්‍රථම ධානය ලබාගත් ධානලාභියා ප්‍රථම ධානය හොඳට ප්‍රගුණ කරගෙන ဒုတိ ය ධානයට සම්බන්ධ වෙන්න ඕන වුණාම, පදන්න ඕන වුණාම විචාරක ਵਿਚාර දෙක එකවර ප්‍රතික්ෂේප කරනවා. ඒ විචාරක ਵਿਚාර දෙක එකවර ප්‍රතික්ෂේප කළාම ဒုတိ ය ඥාන ලැබෙන්නේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුනකින් යුක්තවයි. එතකොට ඒකම හොඳින් වශී කරගෙන ဒုတိ ය ධානයේ වශී කරගෙන තුන්වෙනි ධානය ලබන්න ඕනේ කියලා කරන්නේ ප්‍රීතියත් අත්හරිනවා. ප්‍රීතිය ආදීනම සලකලා ප්‍රීතිය ප්‍රතික්ෂේප කරන විතරක ਵਿਚාර ප්‍රීති තුනම නැතුව සුඛ ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්තව තුන්වෙනි ධානය ලබනවා. ඊළඟට හතරවෙනි ධානයේදී දැන් තුන්වෙනි ධානයත් ප්‍රගුණ කරගත්තන් පස්සේ ඒකෙදී අර සුඛ වේදනාවක් අත්හරිනවා. එතෙන්දී එතනත්තා ඒ සුඛ වේදනාවෙත් ආදීනව සලකලා ප්‍රථම ධානයෙන් අංග දෙකක් ඉක්මවා ගියා ဒုတိ ය ධානයෙන් ප්‍රීතිය ඉක්මවා ගියා තෘතිය ධානයෙන් සැපය ඉක්මවා චතුර්ථ ධානයටපත් වෙනවා ඒකට උපේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් චතුර්ථ ධානය ලැබෙනවා මේ ලැබුණේ ඒ අත්දන්න කියන එවැනි ධාන වඩන්නන්න කියන තීක්ෂණ ප්‍රඥාවන්තයන් කියලා තීක්ෂණ ප්‍රඥාවන්තයන් පමණයි මේ ධානයේ සතරකින් සම්පූර්ණ වෙන්නේ. එයාට පුළුවන් ප්‍රථම ධානය ළඟට අංග දෙකක් ඉක්මවන ဒုတိ ය ධානයට යන්න. තව තියෙනවා ධාන වඩන නුවණ තියෙනවා නමුත් ශනික වශයෙන් ඒවා වඩන්න දන්නේ නැහැ. එයාට යන්නේ කියන මන්ද ප්‍රඥා කියලා. නුවණ එච්චර ශීඝ්‍රගාමී නැහැ. එයාට ධාන වඩනවා ප්‍රථම ධානයේ අංග 5යි. ඊළඟට දෙවෙනි ධානයේ වඩන්න ප්‍රථම ධානයේ වශී කරගෙන ධානයේ වඩන්න ආට පුළුවන්කම තියෙන්නේ විචාරකේ පමණක් ඉක්මවලා විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාංග හතරකින් ဒုတိ ය ධානය ලබනවා. තත්‍ය ඥාන ලැබීමේදී ဒုတိ ය ඥානය ප්‍රගුණ කරගෙන තත්‍ය ඥානය ලැබීමේදී එතෙන්දී විචාරකේ අත්ත විචාරයත් අත්හරිනවා. විචාරක විචාර දෙක හැර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග තුنين මේ තුන්වෙනි ධානය ලබනවා. තුන්වෙනි ධානය හොඳට වශී කරගෙන ඊළඟ ධානය වඩන්න ප්‍රීතිය අත්හරිනවා. විචාරක විචාර ප්‍රීතිය අත්හැර දාලා හතරවෙනි ධානය උපදවන. ඔහුගේ හතරවෙනි ධානය සුඛ ඒකාග්‍රතාංග දෙකෙන් යුක්තයි. ඊළඟට පේක්ෂා ඒකාග්‍රතාංග දෙක ලැබෙන්නේ ඒ හතරවෙනි ධානයේදී සුඛ වේදනාව අත්හැර දාලා එහා පස්වෙනි ධානයේ සමාදෙන්න පුළුවන්කම ලැබෙනවා. එතෙන්දී ස්වේක්ෂා ඒකාග්‍රතාව කියන අංග දෙකෙන් යුක්තව පස්වෙනි ධානය ලැබෙනවා. මෙන්න මේ නිසා තමයි අර තීක්ෂණ ප්‍රඥාවන්තයාට ධාන හතරකින් ධාන සම්පූර්ණ වෙනවා. මන්ද ප්‍රඥාට ධාන පහක් ඕන වෙනවා ධාන සම්පූර්ණ වෙන්නේ. ඒ අනුවයි මේක සිද්ධ වෙන්නේ නිසා තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට උපේක්ෂා ඒකාග්‍රතා ධානය ලැබෙන්නේ හතරෙනි අවස්ථාවටයි. මන්ද ප්‍රඥාන්ට උපේක්ෂා ඒකාග්‍රතා ධානාංග දෙකින් පස්වෙනි ධානය ලැබෙන්නේ මන්ද ප්‍රඥාටයි. මෙන්න මේ ක්‍රමය අනුව මන්ද ප්‍රඥාට උපේක්ෂා භ්‍රම විහරණයෙන් පස්වෙනි ධානයේ බාටපත් වෙන උපේක්ෂා ඒකාග්‍රතාව වශයෙන් ඒකයි වෙනස තියෙන්නේ. අවසරයි ස්වාමින් වහන්සේ සියලු අර්පණා ධානයේ උපේක්ෂාව පාදක වන්නේද? විශේෂයෙන්ම මේ මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා කියන මේ බ්‍රහ්ම විහාර භාවනා හතරම වල්ලා තියෙන තේනවනේ. එතකොට බ්‍රහ්ම විහාර හතර වැඩි අයට නීවරණ ධර්ම සම්පූර්ණ යටපත් වෙලා තියෙන්නේ. ඔයගේ හිත බොහොම ප්‍රසන්නයි. කිසිම තැනක ගැටීමක් නැහැ, ඇලීමක් නැහැ. ඕට පුළුවන්කම තියෙන ඊට පස්සේ ආනාපාන ධ්‍යාන වඩන්න. ආනාපාන ධ්‍යාන ප්‍රගුණ කරගෙන ධ්‍යාන චතුර්ථ ධ්‍යානෙ හෝ පංචම ධ්‍යානෙ හෝ ලබාගෙන ඊට පස්සේ මේ ශරීරයේ තේශාලෝමාදී කොට්ටාස 32ට ප්‍රථම ධාන 32ක් උපදවන්න පහසුව ලැබෙනවා. ඊළඟට මේ ශරීරයේ තියෙනවානේ ඇටසැකිල්ල, එයින 30 කබල විශාල කොටසනේ. ඒ ස්කම්ලයක් හිතින් අදමුණු කරගෙන තවත් 30 කබල් 7-8ක් ලං කරගෙන හිතින් ඕදාති කසිනේ කියන වර්ණ කසිනේ වඩනවා. ඒකෙන් ධාන හතරක් උපදවනවා. එයින් ලබාගත් ආලෝකයෙන් ඊළඟට පුළුවන්කම තියෙනවා අවිඥානික දස අසුබ ධානය 10ක් උපදවන්න. ප්‍රථම ධානය 10ක්. ඒ කියන්නේ උද්දුමාතක, විනීලක, විපම්බක ආදී අසුබ ධාන 10ක් තියෙනවානේ. ඒ ධානයේට එක එකට ප්‍රථම ධාන 10 බැගින් එක එක උපදවන්න පුළුවන්. ඊළඟට පුළුවන්කම තියෙනවා අනිත් වර්ණකෂණ තුන වඩන්න. නීලකෂණ, පීතකෂණ, ලෝහිතකෂණ තුනක් වඩන්න පුළුවන්. ඒ ඔක්කොම වඩන්නේ අර මේ ඕදාත කසින ආලෝකයෙන් බලාගෙනයි. එවෙන් ඒ වර්ණ කසින හතර දැන් සම්පූර්ණ වුණාට පස්සේ පුළුවන්කම ලැබෙනවා පඨවි කසින, ආපෝ කසින, තේජෝ කසින, වායෝ කසින, ආලෝක කසින, ආකාශ කසින කියන ඉතිරි කසින හයක් වඩන්න පුළුවන් වෙන හැබැයි ඒකට ඇහෙන් බලන්න කරුණු තියෙනවා. පොළවේ කොටසක් ඇහෙන් බලන්න ඕන පඨවි කසිනයක් මණ්ඩලයක් හදාගෙන හෝ හොඳට පිරිසිදු පොළොව තියෙන තැනක් බලාගෙන හෝ ඒ වගේම වතුර භාජනයක් මේ බලාගෙන ආපෝකසින වඩන්න පුළුවන්. දැල් වෙන පහන් සිලුවක් හෝ බලාගෙන තේජෝකසින වඩන්න පුළුවන්. ඊළඟට හුලඟෙන් සෙලවෙන මේ ගස් කොළන් වල අතු කොඩි ආදියක් බලාගෙන වායෝකසින වඩන්න පුළුවන්. ඊළඟට මේ බිත්ති සිදුරකින් අර ලැබෙන ආලෝකය බලාගෙන නැත්නම් විදුලි බුබුළු ආලෝකයක් බලාගෙන ආලෝක කසින වඩන්න පුළුවන්. එවාගේ බිත්ති සිදුරක් වහලේ සිදුරක් උඩින් ලැබෙන අහස බලාගෙන ආකාශගතන වඩන්න පුළුවන්. ඔය කසින 10ම සම්පූර්ණ කරන්න පුළුවන් මේ සිව්බම විහෙරණ ධ්‍යාන ලබාගත් කෙනෙකුට. ඊළඟට ආකාශ කසිනේ හැර ඉතිරි එක එක කසිනයකින් රූප ධ්‍යාන හතර වඩන්න පුළුවන්. ඒ කසින ප්‍රතිභාග නිමිති ලෝකේ පුරාම විහිදුවලා ආකාශ කසිනේ වඩනවා ආකාශ කසිනේ ඉක්මෝල විඥාන කසිනේ වඩනවා කසිනේ කියන්නේ මේ අරූප සමාපත්තිය ඊළඟට ආකින්චඤ්ඤාතන සමාපත්තිය වඩනවා නේව සංඥානා සංඥාතන සමාපත්තිය වඩනවා එතකොට අර්පණා කර්මස්ථාන ඔක්කොම තියෙන්නේ 30යිනේ ඒ 30ම සම්පූර්ණයි බ්‍රහ්ම විහාර හතර දැන් සම්පූර්ණයි ඊළඟට ද්වත්ින්සාකාර අසුභ භාවනාව ඒකම අවිඥානික අසුභ භාවනා ධ්‍යාන සම්පූර්ණයි. ඊළඟ කසින ධ්‍යාන අෂ්ට සමාපatti සම්පූර්ණයි. එතකොට සියල්ලම රූපාවචර ධ්‍යාන 30ක්ම ඔය වහනා කර්මස්ථාන 30කින් අපට ලබා ගන්න පුළුවන්. ඊළඟට තමයි විපස්සනාට හැරෙනවා නම් බොහෝසෙන් හැරීමේ පහසුව තියෙන්නේ. ඒක සීලම ධ්‍යාන අර්පණා කර්මස්ථාන වැඩුව කෙනෙකුගේ ධ්‍යාන ශක්තිය බොහෝ බල සම්පන්නයි. ඊට පස්සේ තින් අර්පණා කර්මස්ථානවල පිහිටුවාගෙන අර විපස්සනාට හැරෙන ක්‍රමයක් තියෙනවා. ස්වාමීන් වහන්සේ උපේක්ෂාවට দূර සතුරා කවුද? ආසන්නම සතුරා කවුද? দূර සතුරා හැටියට මේ උපේක්ෂා බ්‍රහ්ම වීරණයට ඉන්නේ ඇලීමයි ගැටීමයි. ඒ කියන්නේ රාගයයි ද්වේෂයයි. මේ දෙක මේ දෙකට කෙලියෙම විරුද්ධයි. ඒ නිසා ඒක දුරින් ඉන්න සතුට දෙන්නෙක් හැටියට හඳුන්වනවා. ආසන සතුරා හැටියට ගන්නේ අර අඥාන උපේක්ෂාව. කිසියක් ගැන හැඟීමක් නැති මධ්‍යස්ථ භාවයක් තියෙනවානේ මෝඩ පුජ්‍යලයන්ගේ. ඒකට කියන අඥානෝපේක්ෂාව. ඒක ඉතින් අපිට ඒකට තමයි ප්‍රවේශම් වෙන්නට තියෙන්නේ. ඒක සමීප වෙන්නේ සතුරා. ස්වාමින් වහන්සේ උපේක්ෂා බ්‍රහ්ම විහාර භාවනාවෙන් විදර්ශනා භාවනාවට යොමු වන්නේ කෙසේද? විදර්ශනා භාවනාවට යොමු වෙන්නේ දැන් මෙතන අපි සඳහන් කළා චතුර්ථ ධානය කියලා මේ උපේක්ෂා ධානයෙන් ඊට පස්සේ කැමතිනම් ඕදාති කසින ධ්‍යාන වඩලා ඒ ආලෝකයේ මේ රූපකායට විහිදුවලා රූප කලාප සෝරා ගන්නවා. එක ශරීරයක රූප කලාප 23ක් අපට අහුලා ගන්න තියෙනවා. අභිධම්මත් සංග්‍රහයේ තියෙන්නේ 21යි. නමුත් ආ වෙදලා බානුවට 23ක් තියෙනවා. එතකොට ඒ රූප කලාප සියල්ලම ආධ්‍යාත්මික సంతානේ බලාගෙන ඊට පස්සේ බාහිර సంతාන වල රූප සියල්ල බලනවා. ඊළඟට තමන්ගේ సంతානීය වැඩුව ධ්‍යාන ධ්‍යාන ධර්ම ඊළඟට දොරටු 6 පහළ වෙච්ච කුසල ජවන් වීති අකුසල ජවන් වීති මේ අනුව චිත්තචෛසික ධර්ම සියල්ලම අරමුණු කර ගන්නවා ඊළඟට ඒවා හේතු ටික හොයා ගන්නවා ඊළඟට ඒවා ලක්ෂණ රස පච්චුපාඨාන පදාඨාන අරමුණු කරනවා ඔය විදිහට ගිහිල්ලා සම්මර්ෂණ ඥානයට වැටෙනවා සම්මර්ෂණ ඥානයෙන් අනතුරු ඉතින් උද්‍යාව්‍ය ඥාන භංග ඥාන භායතුපාඨාන ඥාන ආදීනව ඥාන නිබ්බිදා ඥාන, මුංචිත කම්මිතා ඥාන, සංකාරුපේක්ඛා ඥාන කියන විපස්සනා ඥාන ප්‍රේලියම වඩන්නට මේක පදනම් වෙනවා. එනිසා ඕනම සමත කර්මස්ථානයක් විදර්ශනාට වඩන්න පුළුවන් පිළිවෙල මේකයි. ඉතින් ඒ සම්බන්ධව දිග විස්තරයක් කියන්න දැන් කාලය මදි වේවි. දරුවන් සරණයි දැන් මෙතෙක් කියලා කවුරුත් මේ කලින් අහලා නැති වාගේ මම හිතනවා මේ උපේක්ෂා භ්‍රම වීරණ භාවනා ගැන ඒ ගැන යම් ප්‍රමාණයක් තේරුම් ගන්න ලැබුණ ඇති තවත් දුරට කල්යාණ මිත්‍රතුමන් එක්ක සාකච්ඡාවක් කරලා තේරුම් ගන්න දැන් මෙතෙක් වේලා අපි මේ ධර්ම සාකච්ඡාවට සවන් දීමෙන් අත්පත් කරගත් කුසලය බුද්ධ පූජාවක් වේවා ධර්ම පූජාවක් වේවා සංඝගත පූජාවක් වේවා කල්යාණ මිත්‍ර ගුරු දෙගුරුතුමන් ඉදිරියේ පූජාවක් වේවා අප සෑම දිනාට මේ කුසල හේතු කොටගෙන ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විදර්ශනා ඥාන අනුපිළිවෙලින් බුදු ප්‍රසේ බුදු මහරහතන් වහන්සේ ආબોධ කළ ගාම්භීර චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් වේවා කියලා නිවන් සුව ප්‍රාර්ථනා කරමු සෑම දිනාට පෙරුවන් සරණයි